පාලක කමිටුවක් පත් කිරීමට මට සම්පූර්ණ අයිතිය තියෙනවා. මේක අපගේ ජාතික ස්වෛරී රජයක්. අපිට නිදහස තියෙනවා. අපගේ ක්‍රීඩා පනත ක්‍රියාත්මක කරන්න අපිට අයිතියක් තියෙනවා. ඒ ගැන තර්ක දෙකක් නැහැ. මට මේ බලය හම්බුනේ මං හින්දා නෙවෙයි. පනතින්. ඉතින් මම පනත ක්‍රියාත්මක. ඒතරයි මම කරන්නේ. එම නිසා මේ පනත ක්‍රියාත්මක කරන්න එපා කියලා මට කාටවත් කියන්න බෑ. මොකද ඒක මගේ අයිතිය. ඒක අපේ රටේ අයිතිය, ජනතාවගේ අයිතිය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් එක්ක අපි සාකච්ඡා කරන්න කැමතියි. ඒගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධව අපිට නම් ගැටලුවක් නැහැ.